දෛය පේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොඩි හඳුනාගීමක් කරා අද මං හිතන්නේ හඳුනාගීමක් අවශ්‍ය වෙයි කියලා අපි යනුව ලිඛිත ප්‍රශ්න නිසා සතිವಾರය ආරම්භ කරමු අපි කරුණාවෙන් ඉල්ලා සිටින ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා දෙන විදිහට වැඩමුළු නායකත්වයෙන් අවසරයි ස්වාමින් වහන්ස අද දින කමඨහන් ප්‍රශ්න 6ක් ප්‍රකාශයක් සහ ඊයේ ධර්මදේශනාවෙන් පැන නැගුණු කරුණක්ද වාචික ප්‍රශ්න දෙකක්ද ලෙස ප්‍රශ්න 10ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් පළවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස දැනෙන්නේ කුමක්ද? ඒ තුල සිත පවත්වාගෙන සිටින සෑම පර්යංකයකම සමසිතින් සියුම්ව දැනෙන දැනීම් දෙස සමස්තයක් වශයෙන්ම තෝරා බේරා නොගෙන බලා සිටිමි. පැය ගණනක් වූවත් සිටිය හැක. කේක් එකක් තිබ්බා හා සමානව පර්යංක ගණනාවක්ම මෙසේ සිටියෙමි. අද උදේ සැකය නැමැති නීවරණය තුල නැගිට්ටෙමි. ඊට සාධක වූයේ තව දුරටත් මෙසේ සමස්තයක් ලෙස බලා නොසිට තීව්‍ර සතියකින් බැලීමේදී යම් යම් දැනීම්වල වෙනස්කම් මතුවන ආකාරය දුටු බැවිනි. ස්වාමින් වහන්සේ මට දැනුවත් වීමට අවශ්‍ය වන්නේ මෙසේ බලා සිටීමේදී ප්‍රකටවන දෙය තුල සිත පැවැත්වීමද නැතිනම් කිසිම දෙයක් අල්ලා නොගෙන ඔහේ බලා සිටීමද යන වගයි. තෙරුවන් සරණයි. ඔයසනේ ප්‍රශ්නයක් නැහැ. පිටින් දේ බලනවාද? කිසි දෙයක් අල්ලා ගන්න නැතුව බලනවාද? දෙකම කරනවා. දෙකම එකයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් රචනයේ තුල තියෙන ප්‍රශ්න දෙකක්. එකක් තමයි මේක පරියංකේදී විතරයි කරන්නේ. නෑ මේක පැය 24ෙම කරන්නේ. ඉන්න ඕනම ඉරියව්වක් කරන්න. එතකොට මේ පරියන්කේ දකින්න ටික අනික් වෙලාවට දැක් ගන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම සතිමත් වෙලාවක්. භාවනා වෙලාවක් නෙවෙයි භාවනා වෙලා කියන මොකද දෙන්නේ පරියන්කේනේ. මොකද පරියන්කේ නෙවෙයි හැම වෙලාවෙම මේක දකින්න පුළුවන්. දෙක ඒ බැලීමේ සමස්තය දිස බැලීම තියෙන එක එක අංශු වශයෙන් බැලීමක් තියෙන ඒකේ සතිය කෘත්‍යය. එකක් තෝරන්න එපා දෙකෙන් එන විදිය බලන්න. ඒකක් වශයෙන් බලනකොට සමාධිය තීව්‍ර වෙනවා. සමස්තය වශයෙන් බලනකොට පළල් භාවයේ වැඩි වෙනවා. depth and the width කියලා දෙකම අවශ්‍යයි. ඒතියෙදි සැකේනවා. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා. පැවිෂතර මේ විදිහට සත්‍යපවත්වීම හොඳ දෙයක් බව තේරෙනවා නම් හැකි තාක් දුරට ඒකට අනුග්‍රහ කරන්න කියලා අපි යන් ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 4ක් පුරාවටම නොකඩවා උදේ රාත්‍රී පරයන්ක භාවනාවේ යෙදුන අයෙක්මි. නිතිපතා නොඋනත් සක්මන් භාවනාවේද යෙදුණෙමි. මාගේ දෙක කුලෙහි විටින් විට ඇතිවන ආබාධ නිසා සක්මන දිගටම කරගෙන යාමට නොහැකි විය. මා මුලින්ම භාවනා වැඩමුළුවට සහභාගී වූ කාලයේ පටන්ම ගැඹුරු සමාධියට සිතුවිලි කිසිත් නැති තැනට පත්වීම සිදුවිය. නිවසේදී ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විටදී සමහර දිනවල පැය එකහමාරක් හෝ දෙකක් මා සිතුවිලි කිසිත් නැති තැනක සිට අවදි වීම සිදුවේ. මෙහි පැමිණ පර්යංක භාවනාවේ යෙදෙන විට ඊයේ දිනයේදී 7-8 වතාවක්ම සිතුවිලි නැති තැනට පත්වීමත් ඉන් අවදි වීමත් සිදුවිය. අද දිනයේදී නම් පැයක් තුල එසේ අවදි වීම දෙවරක් පවන සිදුවිය. පසුගිය වසරක පමණ කාලයක් තුල ආනාපාන සති භාවනාවේ යෙදෙන කල මාගේ දකුණු කන තුල මහා තෙරපීමක් දැනි භාවනාව අවසන් වනවත් සමගම එය නැතිවිය. ඉන්පසු මාස 6ක පමණ කාලය තුලදී එම සිදුවීම සිදු නොවුනි. නමුත් නැවතත් දැන් පෙර පරිදිම දකුණු කනේ තෙරපීම සිදුවන අතර සමහර දිනවල වම් කනේද එම සිදුවීම සිදුවේ. ගරු ස්වාමීන් වහන්ස ඉහත සඳහන් අවස්ථාවේදී මා ආනාපානයටම සිත යොමු කරගෙන සිටින්නද නැත්නම් කනේ වේදනාවට සිත තියන්නද කරුණාවෙන් පහදා දෙන්න. මාගේ භාවනාවේ වැඩි දියුණුව සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි පතමි. ඔය අර කණේ තදවීමක් හෝ ඉස්සලා කියන විදිහට ඇවිදිනකොට ඇති වෙන පයේ ආබාධයක් තියෙනකොට ඉඳගෙන ඉන්නවා නම් කණේ තෙරපීම ඇති පිට ආනාපානෙ පේන්නේ කොහොමද? එවැනි තෙරපීමක් බාධාවක් නැති විට ආනාපානෙ පේන්නේ කොහොමද කියලා ආනාපාන ශීර්ෂයෙන් තෙරපීම ඇති නැති දෙක බලන්න. ඇවිදිනකොට වම දකුණ ශීර්ෂයෙන් වේදනාව ඇතිකොට වම දකුණ වැටෙන්නේ කොහොමද? වේදනාවක් නැතිකොට වැටෙන්නේ කොහොමද කියලා තමන්ගේ මූල කර්මස්ථානයේ හරහා මූල කර්මස්ථානයේ පාදක කරගෙන රචනාව ලියනවනම් මේ බොහොම හොඳ දියුණුවක් පේන්න තියෙනවා. නමුත් අර කකුල වේදනාවක් තියෙනකොට භාවනා නතර කරන්න. එහෙම නැත්නම් කනේ වේදනාව වෙනකොට භාවනා නතර කරන්නක් පටන් අරගත්තොත් ඒ තරම්ම කයට තියෙන ආදරේ සහ ජීවිතයේ තියෙන ආදරේ නිසා භවනා දියුණුව වැළකෙනවා. ඒ නිසා මොන බාධාව තිබුණත් බාධාව හරහා තමගේ කර්මස්ථානේ බලන්න. ඒතර තමයි තේරෙයි අරමුණේ බාධා ඇති විට කොහොමද නැති විට කොහොමද කියලා. අන්නේ දෙක විවෘතව ප්‍රකාශ කරන්න ලියන්න පුළුවන් වෙනවා නම් අපි ජීවිතේ කවදාහක්වත් නොකරපු සම්නිවේදනයක් වෙන්නේ. පූර්ණ නිගමනයකට යන්න එපා මේවා බාධා කියලා ඒක ඇතිකොට කොහොමද නැතිකොට කොහොමද? ආන්නේ විදිහට එනේන දේතියදී තමගේ සතිය නඩත්තු කරන්න අරමුණ නඩත්තු කරන්න ගත්තොත් ඕනම දෙයක් කරා සතිය පවත්තන්න අරමුණ පවත්තන්න හැකියාව තේරෙයි. ඒක මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ ඉදිරිය දැකීමේ ක්‍රමයක්. තොරතුරු දීලා තිබ්බට අන්න ඒකේ ඒ ශීර්ෂයෙන් රචනාව තේමාව ගොඩනගන්න තාම දන්නේ නැහැ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි අහන්නේ. ඒ සඳහා මම කියන්නේ ඒ දෙක බාධා හෝ කරදර හෝ තියෙද්දී නැති කොටයි Tamange අරමුණ පේන්නේ කොහොමද කියලා බල වාර්තා කරන්න. ඒකට Tamanටම භාවනා වෙනසක් දක්වන්න පුළුවන් වෙයි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී පුද්ගලයන් හා තරහා සිට ඇතිවන අයුරු දැක ඇත්තෙමි. නමුත් පරුෂ වචනයක් නොකියා එය සිතින්ම තද කරගෙන මෙනෙහි කරමි. සමහර විට ඊටා දැඩි තරහ ඇතිවන අයුරුද දැක ඇත්තෙමි. මෙලෙස මනසින් දකමින් පාලනය කරගෙන සිටීම සුදුසුද? පරුෂ වචන අකුසලයක් නිසා මෙසේ කලක් සිටේ ඇතිවන තරහ නිසාද අකුසල් වන බව දනිමි. එය මෙනෙහි කරමින් සතියෙන් බලා සිටිමි. නමුත් තරහ තද කරගෙන සිටින බවක් හැඟේ. මහා හයියෙන් බණින්නට තිබුණා නම් එය පාසු බව හැඟේ. මේ අවස්ථාවවලදී කෙලෙස සතිය පැවැත්විය යුතුයද? තෙරුවන් සරණයි. ඔය ඒ විදිහට කෙලස් වීතික්‍රමණය වෙන වෙලාව වාචිකර කෙලස් නම් වචනේ විපහාරයට දාන වචනයට දාන. දැන් වචනයට දාන්න නැතුව ඇඟ ඇතුලේ පැහැෙනවා. ඊට පස්සේ එහෙම එන්නෙත් නැති ඒව තමයි වීතික්‍රම කෙලස්, පරිඋත්ථාන කෙලස්, අනුසය කෙලස් කියලා කියන්නේ. ඉතින් වීතික්‍රමණය වෙනවා ශිෂ්ටාචාර නැති මනුස්සයෙක්. ශිෂ්ට මනුස්සයා වීතික්‍රමණය කරන හැබැයි ඇඟ ඇතුලේ පැහැෙන බව දානවා. මේ පැහැෙන හැම වෙලාවකම මානසික ආබාධයක් ඇති වෙනවා ශරීරයේ විෂම වෙනවා ලිය අපිරිසුදු වෙනවා ඉතින් අපි හිතන අර මනුස්සයා නිසා තමයි ඒක වෙන්නේ කියලා නෑ මගේ තියෙන කුප්පකම තමයි ඒ කියන්නේ බාහිරේ මොනවා තිබ්බත් මයිලක තියෙන කිපෙන ගතිය තියෙන තාක්කල් කිපෙන බව තියෙන තාක්කල් කිපෙන ස්වභාවය තියෙන තාක්කල් මම පෙළෙනවා ඉතින් ඒ නිසා ඊමසට ස්තුතිවන්ත වෙන්න වෙනවා මයිලක මේ තියෙන වැරද්ද පෙන්ලා දුන්නයි කියලා ඒ නිසා ද්වේෂය එනකොට හොඳට බලන්න ඒක බාහිරේ කෙනෙක් නිසා වෙන දෙයක් කිව්වොත් ආත්මවාදයකට වැටෙනවා. අපිට එහෙම ඉඩක් තියලා නැහැ බුදුරජාණන් වහන්සේ. අනිත් එක ඒ වෙලාවේදී මට දැන් තියෙන කෝපයක් කියලා දකින්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඉතින් අර පොඩි ළමයින්ට අපි මයින් ජායක පෙන්නලා හිත ඇවිසිච්ච වෙලාව පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා ඒක දිහා බලන් ඉන්න කියන බලනකොට ඒක තැම්පත් වෙනවා. ඒ ඇවිසිච්ච වෙලාවේදී බලන් ඉන්න ඕනේ. ඉතින් ඒකට එච්චරයි කරන්න තියෙන්නේ. ඒ නිසා පරිඋත්ථාන මට්ටමේදී නම් මට දැන් තියෙන්නේ රාගයක් නෙවෙයි, මෝහයක් නෙවෙයි, ද්වේෂය. ඒ ද්වේෂය තියෙනකොට ලාභ දෙකක් තියෙනවා. එකක් රාගේ එන්නෙම නැහැ. දෙක පරිච්ඡේද වශයෙන් මම දන්නවා මගේ හිතේ රාගේ තියෙන්නේ කියලා. මුත්තට සතිය තියෙනවා. රාගේ ද්වේෂේ නැති වෙලාවට වැඩි ද්වේෂේ තියෙන වෙලාවේ රාගේ දෙගුණකින් තියුණු වෙනවා. කාම රාගේ නෙවෙයි කියලා දන්නවා. දැන් තියෙන්නේ ද්වේෂය කියලා දන්නවා. ද්වේෂය කියලා දැන ගැනීමත් සතිය උත්කෘෂ්ඨ සේවාවක්. මේ දෙක දැනුවත්ව බලාගෙන ඉන්න එක දිහා. මේ අරය නිසයි තරහ වෙ මෙහන් නැ තරහ වෙ කියන කතා ඔක්කොම වල්පල් ගෙත්තම් කතා, පන්නර කතා. ගෙත්තම් පන්නන් ඕනේ නෑ. මට තා ඇවිල්ලා තියෙන තරහ තරහ වශයෙන් දැනගෙන ඉන්න පුළුවන් නම් ඒක හරිය වටිනවා. විචක්‍රමණය කරන්න එපා, වචන දොඩන්නත් එපා. මේ නිකන් දද කරන්නත් එපා. දිහා බලන්න මේක අරගෙන මැරෙනවද නැත්නම් මේ ජීවිතේ මේක ditta ධම්ම වේදිනේ වශයෙන් මේක ගෙවම් කරලා මැරෙනවද කියන එක හොඳට කල්පනා කරන්න මේක ඇතුළේ තියා හිටුම් මැරෙන්න වෙන්නේ ඕකත් එක්ක තමයි ඒක අනිවාර්යෙන් සර්පෙක් කියලා උපදිනවා පෙරිතෙක් කියලා උපදිනවා යක්ෂයෙක් කියලා උපදිනවා මේදිම ගෙවම් කරලා මට තරහ තියෙනවා මෙන්න තරහ කවුරු මොනවා කරුවත් මගේ ළඟයි තරහ තියෙන කියලා ඒක දිහා බලන්න පුළුවන් නම් ditthදම වශයෙන් ගෙවන්න වෙනවා හරි අම්ම වෙහසයි හැබැයි ඊගාව ආත්මට යන්නේ උපපජ්ජ වේදිනේ අපරාපරි වේදිනේ නෑ. කියවන්න පුළුවන්. ආ මේ දෙකෙන් කොයි එකටද කැමති කියලා පොඩ්ඩක් බලන්න. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන විට අතීතය අනාගතය අමතක කර දමා වර්තමාණයට සිත යොමා පර්යංකේ වාඩි වී භාවනාව ආරම්භ කරමි. සිත ඒක අරමුණක තබාගෙන සිටින විට ටික වේලාවකින් නොයෙකුත් අරමුණු වලින් සිත කැළඹී ගියා. මේ පිළිබඳ මනස දැනුවත් වීම සමගම එම අරමුණු සිතෙන් මුදාහැර දැඩි වීරියක්ගෙන සතියටම සිත යොමාගෙන නැවත පෙර අවස්ථාවට වඩා අඩු අරමුණු ආවත් එය සතියට බාධාාවක් නොවිය. ටික වේලාවකින් සිහියේ තැන්පත් වීමක් ඇතිවන බව දැනුනි. දැඩි අදිෂ්ඨානයකින් යුතුව සිටින විට අරුමුණු කිසිවක් නැතිව සතුටෙන් ටික වේලාවක් ගතවනවත් සමග දකුණු පාදයේ දැඩි වේදනාවක් ඇතිවිය. මේ අවස්ථාවේ සතිය වේදනාව නිසා භාවනාවට බාධකයක් බවට පත්වීමෙන් භාවනාවෙන් ඉවත්වීමට සිදුවිය. ගරු ස්වාමින් වහන්සේ අස අසතිය නිසා සතියට බාධා එල්ල වේ. බලවත් සතිය නිසා අසතිය දුරු කළ හැකි බව වටහා ගතිමි. මේ අනුව අසතිය දුරුකොට සතිය මනාසේ පවත්වා ගැනීමෙන් තම අරමුණු ඉටු කර ගත හැකි බව තේරුම් කර ගතිමි. ගරු ස්වාමින් වහන්ස අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රචනයේ පුරාට මේ අරමුණ කියන වචනේ බොහොම මායාකාරී විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අරමුණ කියන එක කියන්න එපා මොකද උනේ කියලා කියන්නේ. අරමුණේ හිත තියාගත්තා. අරමුණ නැතුව ගියා. අරමුණ ගොඩක් ආවා. වේදනාව ආවා ඔක්කොම එක මල්ලේ දාගෙන එක මල්ලේ දාගත්තොත් අහගෙන ඉන්න කෙනාට පිසු නැහැ නිසා මොකද්ද මේ අරමුණ කරන්නේ කියන එක ඒ ඒ වෙලාවෙ ලියන්න මේ අරමුණ ඕනම දෙයකට නම කියපු ගමන් මගේ වෙනවා නම කියන්නේ නැතුව බලපු ගමන් අනුන්ගේ වෙනවා ඒක නිසා නම කියන්න බලන්න පිටිගියේ හිත මම අරමුණට ගත්තා කියන්නේ මම පිටිගියේ ආනපනට ගත්තා මට ගොඩක් හිතවිලි ආවා වේදනාවත් අරමුණක් ආනාපානෙත් අරමුණක් ගොඩක් හිතවිලිත් අරමුණක් ටිකක් හිතවිලිත් අරමුණක් ඒ වෙයිදී ඒ වගේ තාලෙට වෙනස් වෙනවා ඒ වගේ හැටි මේවා නම කිව්වොත් මගේ වෙනවා මේ ඕනේ කෙනෙකුට ඇවිල්ලා යන්න කියන්නේ එතකොට මගේ නෙවෙයි කිසිම කෙලෙසයක් වෙන්නේ නැහැ එතකොට සතිය අසතිය ඇවිල්ලා සතිය බාධා කරනව නෙවෙයි සතියට අසතිය අහු වෙනවා ඒක තමයි අපේ ජීවිතේ වැදගත්ම සම්දිස්ථානේ අපිට අපේ තියෙන මෝඩකම අසතිය හොඳට පේන්න පටන් පේන්නේ මොකක් හරි අරමුණකසේ ආවෙන් තමයි. බුදුරජාණන්සේ දේශනා කරනවා තනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා. මහණ උපදින හැම අකුසලයක්ම පෙනින්නේ අරමුණක් ඇතුළු. තස්මින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. ඒ අරමුණ නැතුණා කියලා කියන්නේ ඒකට අදාළ කෙලෙස් නැතුණා. ඉතින් එකක් ඇවිල්ලා තව එකකින් නැති වෙනවා. මේක ඇවිල්ලා තව එකකින් නැති වෙනවා. ඉතින් මේ නිසා එනේන අරමුණු කියන්නේ කෙලස්. ඉතින් ඉදියා කලබල කරන්නේ නැතුව මගේ කරගන්නේ නැතුව ඒට ඇවිල්ලා යන්න හරි. ඉන්නේ එක්කෙනෙක්වත් ඉන්නේ ආපු එකන යනවා. නම් කෙරුවොත් විතරක් නතර වෙනවා. ඒකට කියනවා මේ එම්බිරිස්සාවකින් ලෙඩේ හැදිලා දවස් 4කින් සනීප වෙනවා. බෙහෙත් කෙරුවොත් දවස් 6ක් යනවා. ඒක දිගට තියාගෙන ඕන නම් බෙහෙත් කරා. නැත්තම් දෙපිසගෙන දෙයනේ ලෙඩක් ඒක ඇවිල්ලා යනවා. අපි මේකට බෙහෙත් බොන්න කියන දවස් 6ක් වෙනවා. දැන් මේ සංසාරේ යන මිනිස්සු අපේ නෑයෝ කියාගෙන අල්ලගෙන තමයි බින්දවන්නේ අපි. උමුත් කොහෙද යන ගමනක් අපිත් කොහෙද යන ගමනක් මේ අම්බලමේදී එකට හම්බ වෙලා දැන් මේ මගේ ගියාගත්ත ගමන් ඒක ණයක් වෙනවා ඇණයක් වෙනවා කරදරයක් වෙනවා ඔය මොන කාටවත් සලකන්නේ නැතුව එන කාට යන්න ඇරියොත් හිතවිලි වගේ වේදනාව වගේ ඔය එකක්වත් ඉන්න නෙවෙයි එන්නේ නම් කිරීමෙන් තමයි අහකැන්නයි හොඩොක්කේ දාගන්න. ඒ නිසා ඉස්සලා එන්නේ නේක නම් කරලා බලන්න. නම් කරුවට පස්සේ පේනවා මේගොල්ලොත් නම් කරලා තියාගන්නත් බෑ. ඒසට නම් නොකරම යන්න අරපුවාම මං හිතන්නේ මං හිතනවා තේරුම් කි අහගෙන ඉන්න පුළුවන් උනාට කරගන්න අමාරු ඇති මං පිළිගන්නවා. නමුත් මේක අරමුණු නම් කිරීමෙන් තමයි මගේ කරගන්නේ. ඒ නිසා ඉස්සර කියන නම් කරලම් බලන්නයි කියලා. ලේබල් කරලා නම් කරලා බලන්න. මනට මූණ දෙනකොට එක එකක් තින්නේ. ඊට පස්සේ නම් නොකර යන්නයි. ඒක හරියට පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානෙට ගියා වගේ. පළවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර තියෙනවා. දෙවෙනි ධ්‍යානෙ විතක්ක විචාර නැහැ. ඉතින් ඉදිරි දුකු සාන්තියක් වෙනවා. ඒ නිසා එනේ නරමුණ නම් කරන්න. අරමුණ කියන නම දාන්න එපා. ඒකට පොදු වැඩි. ඊට පස්සේ තමයි දෙරේවෝ හි ඇවිල්ලා යනවා අහසේ තියෙන බලාකුළු යනවා වගේ ගඟක දේවල් පාවෙලා යනවා වගේ ඌව අල්ලගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මේකේ තෑයෙන කොටසක් අල්ලන්න නැතුව ඉඳලා තියෙනවා. ඒක නිසා විතුරුලා තියෙන ටිකත් එහෙම යනකම් බලාගෙන ඉන්න පොට්ටෙක් වාගේ. ඇහෙන දෙයක් නම් බීරෙක් වාගේ. දැනෙන දෙයක් නම් ගන්ධරස පහස දැනෙන්නේ නැති කෙනෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒක තමයි ඊගාව පාඩම් පන්තියේ. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා පර්යංකෙහි සුව පහසුව වාඩි වීමි. මුලින්ම ඉඳගෙන සිටින ඉරියව්වට සිත තබමී අදිෂ්ඨානයෙන් යුතුව වාඩි වූවත් නොදැනීම සිත පිටගොස් තිබිනි. වහාම ආනාපාණයට සිත යොමු කළෙමි. ඊතා සුළු වේලාවකින් යලිත් සිත පිටගොස් තිබිනි. සිත පිටතට යාම සහ ඒම වහවහා සිදුවේ. ආනාපාණයට සිත පැමිණීම දැකගත හැකි වූවත් පිට පැනීම දැකගත නොහැකිය. සාමාන්‍ය සිදුවීමක් ලෙස දැනෙන තරමට සිත පිට යාම සහ ඒම දැකගත හැකි විය. ඒ අතරතුර ඇතිවන හිස ඉදිරියට කඩා වැටීමද කයේ දැවිලි තැවිලිද ඇතිවිය. එම නිසා කය චංචල වීමද සිදුවිය. සක්මනේදී ඇතිවන නිදිමත ගතිය නිසා සක්මන් තීරුවේ කෙලින් ඇවිදීමට පවා අපහසු විය. එසේ වුවත් ඊටා කිටි වේලාවකට හෝ පාදයට සිත තබා ගත හැකි විය. නිදිමත ගතිය හා සිටිවිලිද සිත පිට යාමට බාධා වූ බව පැහැදිලිය. දකින රූපවලට වඩා සිතුවිලි වලට පිට යාම වැඩි බව වැටහි. ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තොරතුරු තැහෙනවා ඒ වුණාට මේක තියුණු කරන්න පුළුවන්. ආ සු තියුණු ප්‍රණීත කරන්න පුළුවන්. මොකද්ද ප්‍රණීතේ? පළවෙනි කොටසේ තියෙන විදිහට නැවත හිත ආනාපානට ආවයි කියලා දන්නේ කොහොමද කියලා බලන්න. ඒක වාට්ටාවට දාන්න. අපි ගමුද මේ උසාවියේ. දීපේකන කැමැති දත උසන්නේ. එතකොට අපිට පුළුවන් පොඩි වලියක් අදී. ප්‍රශ්න දෙකක් අහනවා. මහරස් ප්‍රශ්න. ඉතින් ඒකට කැමති නම් පිට ගියේ හිත පළවෙනි කොටසේ දීලා තියෙනවා මම නැවත ආනාපානට ගත්තයි කියලා. කොහොමද දන්නේ මගේ හිත දැන් ආනාපානට ආවයි කියලා? මොකෙන්ද ඒක සාහුරු කරගන්නේ? මොකද්ද උත්තරේ? චිත්තානාපානයට ආව කියලා දැනෙන ඉතින් හුස්ම වැටීම ආශාස ප්‍රාශාසයේ දැනීම මොකක්ද ඒ දැනීම කියලා කියන්නේ මොකද්ද දැනුනේ? ඒක තමයි මට මේ සුද්ධ කරලා දැනගන්න ඕන. දැනීම කියන්න පුළුවන් හුස්ම ගන්න නැතුවත් භාවනා නොකරත් හුස්ම ගත්ත භාවනා කරපේකනට හරියටම තියෙනවනේ දැනීම මේකයි කියලා කියත හැකිනේ සබාවට. නාසයේ ඇතුළට හුස්ම වැටීම දැනුණා. මොනවද දැනෙන්නේ? උණුසුම සිසිලද, නිශ්චල චංචල බවද, බර හැල්ලුකමද මොන වගේ දැනීමක්ද පේන්නේ? උණුසුමක් හා සිසිලසක් දැනෙනවා. ඕකට තමයි කියන්නේ කමටහන තීක්‍ර කරනවා, තීක්ෂණ කරනවා, ප්‍රනීත කරනවා කියලා ওই ටික ලිව්වේ නැත්නම් නඩුව පරාදයි. බලනකොට හිත පිට යන එක බලන්න එපා. ආපහු අරමුණට ආපු බව මොකෙන්ද තහවුරු කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද අස්පනා අපිට දැක බව පැහැදිලි කරන්න කියන එක කවදාවත් අපි කතාවේ නෑ අපි. ඒ අපි කතා කරන දේ කවදාකවත් කාටවත් තේරෙන්නේ නෑ. හරියටම කිව්වනම් මගේ ඊට පිට ගියා අපවවා මට ඒක නාසිකාග්‍රය ඇතුලේ උණුසුමක් හදියට වැටුණා කියන මට කට උත්තර අහන්න දෙයක් නැහැ. ඒක කියන්නෙම නැහැ. ඒක අපේ භාෂාවේ ඇත්තෙම නැහැ. අපි ළඟ තියෙන යන්නේ කොහෙද මල්ලේපොල් කතාව. අනික එකනට මං භාවනා කරපු කෙනා වගේ තේරෙයි කියලා හිතනවා. ඒක තමයි අපේ තියෙන මෝඩකම. මේක ලියන්න දන්නවනම් මෝල් ගහෙන් කිරි ගහට යනවා වගේ පැහැදිලි භාවනාවක්. ඒ වගේම සක්මන් කරනකොට ඒට මෙට විශ් වෙනවා. හිතවිලි තමයි වැඩියෙන් එන්නේ බව තේරෙනවා. රූප පේන එක එච්චර බරපතල නැති හොඳ තොරතුරු තෝරනවා. ඒ හිතවිලියක ඉඳලා හිතවිලට ගියා. ආපහු කකුලට ආව බව දන්නේ කොහොමද? සක්මන්ට ආවයි කියලා දන්නේ කොහොමද? ඒක ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? වැලි වල තියෙන ඈ වැලි වල තියෙන ස්ථිතමණය හා ඒ රළු බව ඒව දැනීම ඒ ටික ලියන්නයි මම මේ ඔතනින්ලා ගෙන්න ගත්තේ. ඒ ටික ලියන්නේ නැතිකම මාර්ගපාක්ෂිකයි. එතෙන් තමයි අපි කොච්චර භාවනා කරත් මේ ආපහු ඇවිල්ලා ඒක උරගා බලන ක්‍රමේ ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමේ අද්දුටු සාක්ෂිය ලියන එකක් අපේ ජීවිතේ තුරක්වත් දායකවත් නැහැ. ඒ නිසා හැම විභාගෙම අපි පෙළි. මේ අදාළ කාරණාව ලියන්නේ නැහැ. වටේ ඔක්කොම ලියනවා. ඉතින් සමහරු කරන්නේ අඩු අඩි කෝදුව මැනලා දිග උත්තරයක් තියෙනවා නම් අඟල් 6ක් විතර දිග එකක් ලකුණු 50ක් දෙනවා. අඩියක් විතර දිග උත්තරයක් දෙනවා ලකුණු 100ක් දෙනවා. මොකද ඔය බලන ප්‍රශ්න පත්‍ර බලන එක බයියේ බලන්නේ නැහැ නමුත් ලියන මනසේ මෝල් ගහෙන් කිරි ගහට යන වගේ ලිව්වොත් ඒක දන්න මේ ප්‍රශ්න තේරුම් ගන්න තියෙනවා මෙහෙමයි කරලා දෙන්නේ. අපේ භාෂාවේ ඕන කෙනෙක් කතා කරන දිහා බලන්න ඊපස්සේ අදාළ මාතෘකාව කතා කරන්නේ නැහැ. වට වලල්ලි කරකවන. අදාළ දේ කතා වෙන වචන දෙකනේ කතා කරන්න තියෙන්නේ. අන්න ඒක තමයි සම්පප්පලාප කියන්නේ. සර්වචනාසි ඉදිරියට ගියොත් සර්වචනාසික අපිට දෙබස් කතාවක් නැහැ. ආවෙන් පොඩද හානම් හා බෑනම් බෑ එච්චරයි. අපි වෙලා තින්නේ තුන් සැරේකුත් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. හැබැයි කියන්න ඕන දෙයක් කියලා නැහැ. හරියට ලව් කරනකොට වගේ. මම කරන්න ගිහිල්ලා ඉස්ලාම දවසේ ඒකෙල්ලට ඇව බඳිමුද කියලා. අනේ ඒ කෙල්ල යාළු කළ දීපිකා මට බකට් කරගෙනලා තෝ වගේ ගොරකෙක් කැකෝ දැන් අවුරුදු 7ක් මම ලව් කරනවා තාමවත් කියලා නැතුළු කෙල්ලට මම ලව් කරනවා කියලා. උඹ බලපන් ගියේ දාද. ඉතින් මම කිව්වේ මට හරියන්නේ නැහැ. ඉතින් හරිනේ. උඹලට ඕනේ ඒක නිකන් අතක ගාලා වට්ටක් නව තමයි චොක්ලට් දිදි, ලේසු දිදි ලව් කතා බෑ. මගේ <laughs> අර කී කී ගහින් මම මෝල් ගහින් යනවා වගේ ගිහිල්ලා මම කිව්වා මොකද්ද මේකේ තේරුම මොකද කියන්නේ? හ්ම් හ්ම් ඔන්න ඉෆයාර කිවරයි. උඹලා බැඳලා තියෙන්නේ ඔන්න ඕක නිසා. කෙලින් කතා කරනවා <laughs> ඔය මොකක්වත් වෙන්නේ නැහැ. බුදුහාමරොත් එක්ක කවදාකවත් පිසු කෙලින් හිතානේ යන්න එපා. ගියා නම් කාරණාව කියන්න හානම් හා කියයි බැන්නම් බෑ කියයි එච්චරයි. බුදුරජාණන්ස ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ කියන්න හදන මේ පරිසර සකස් කිරීමක් ඕන උනන්සේ දන්නවා. ආන්නේ වගේ Taman කතා කරනකොට මම හිත පිට ගියා. මම ආපු බව දන්නවා. උස්ම නාසිකාග්‍රේ උණුසුම සිසිලට වැටුණා. සක්මන් කරනකොට මගේ හිත ගියා සිතුවිලි වලට මම ගත්ත ගන්නකොට වැලි වල තියෙන චිත්තමනේ මට විලුඹට වැටුණා. ලේ වගේට කට උත්තරයක් නැහැ 100ක් ලකුණු ලැබෙනවා. මේ කියන්නේ මේ තොරතුරු ටිකම ප්‍රසන්ටේෂන් හදා ගන්න ඕනේ ඉදිරිපත් කිරීම අද්දුටු ප්‍රත්‍යක්ෂය අහන මිනිහට මෝල් ගහින් ගැහුවා වගේ ඔලුවට ගැහුවා වගේ තේරෙන්න ඕන. ඒ නිසා තේරුම් ගනී කියලා හිතුවනම් ඒක සියල්ල අපිට පාඩුයි. අපි කතා කරනකොට අහන මනුස්සයා ගැන හිතලා නෙමෙයි කතා කරන්නේ. ඔය රේඩියෝ ගන්නසි සාකච්ඡාවලට මම අහුම්කන් දීලා තියෙනවා. ටෙලිවිෂන් එකේ එක බයියෙක් මාතෘකාවට කතා කරන්නේ නැහැ. මේක හදපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ ඔර්ලෝසෝ ගෙනලා තියෙනවා. විනාඩි 5යි ස්වාමීන් වහන්සේ මේකට මොකද කියන්නේ? හානම් හා බැටනම් බෑ. මොනවාරි කියපුවා කියන සමජය. පසුවෙන්ට පක්ෂ සාපේක්ෂව කතා කරන්න ඕනේ. ඔබ අන්තිමගේ කිසිම පෛරු වාසනකමක් නැහැ. පසුවෙන්ට සාපේක්ෂව කතා නිවරයි. මේක එහෙම නෙවෙයිනේ ආලවට්ටම් කිය කියා ජාතක කතා කිය කියා පටන් ගන්නවා. කාරණාව කියවෙන්නේ නැහැ. ඒ නිසා මේ තොරතුරු හොඳයි. අනිත් දවසේ එනකොට ඒක හොඳටම පැන්සලා කුල් කරා වගේ ෂාප් කරලා ලියන්න පිටිකිය හැම වෙලාවෙම මගේ අරමුණ හිත මගේ සතිය හිත අරමුණට ආවවා මම මෙන්න මේකෙන් ප්‍රත්‍යක්ෂණ කරා කියලා කියපු ගමන් අපේ භාවනාව නගිනවා රොකට් එකක් වගේ උඩට. එහෙම කියවට තේරෙනවද නැත්නම් හිතරි දෙනවා. තේරෙනවා. ඈ? තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? සිත පිටි ගියාට පස්සේ නැවතත් අරගන්නකොට ආනාපානයට ගන්නකොට දැනෙන දේ ලියන්න ඕනේ කියන්නේ. සක්මණේදී නම් සක්මණේදී නම් පාදයට දැනෙන දේ ලියන්න. ඒ දේ ලියනනම් ආයෙ හිත පිට ගියක ආවයි කියලා ලියන්න ඕනේ නැහැ. අහගෙන මිනිහා බීරෙක් වුණත් ඇහෙනකොට තේරෙනවා දැන් අපිලා උණුසුම සිසිල් වැටෙනවා කියලා කියන්න ඕනේ මගේ හිතේ පිළිගියා මම දැනගත්ත ගමන් මට නාසිකාග්‍රයේ සීතල උණුසුම වැටෙනවා මගේ හිත පිළිගියා සද්ද වලට දැනගත්ත ගමන් මගේ හිත ඇවිල්ලා වැලි වල පෑගෙනවා මට තේරෙනවා අය ආපහු කියලා කියන්න ඕනේ මොකද ඒ සාක්ෂිය තියෙනවනේ ආවයි කියලා කියලා සාක්ෂිය දෙන්නේ නැත්නම් මම කරන්න උසාවියට ගෙන්නලා අනික් අයටත් තේරෙන්න කියනවා මේ කියන දේ ලියන දේ හරියට මාතෘකාට සාපේක්ෂව පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඕනේ ඒ කියන්නේ තීව්‍ර කරනවා කියලා. අපේ අත්දැකීම නවහකාරේයි ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා මේ අත්දැකීම එක තැනකට එල්ල කරන එක යොමු කරන එක ගොනු කරන එක ඒකට කියනවා අනාකූල දේ ආකූල දේ අනාකූලව ඉදිරිපත් කරනවා. ඒකට බුදුහාමුදුරුවෝ දක්ෂ කෙනෙක් මුළු ත්‍රිපිටකයේ කියනකොට තියෙන එක වචනයක් අහක දාලා නැහැ. හරියට ගොනුවට හදලා තියෙයි. ඔට්ටුයිද? ඈ? ඔට්ටුයි. ඒ කියන්නේ නැහැ නිකන් පෙපර බානවා මයික් එක අතේ තියාගෙන. හරියක් කිල්ල ඉඳගමු දැන් දැන් තේරෙනවා නම් මම අනික කඩේ තුන බහිනවා දෙකක් තුනක් එහෙම එකට මුල්ලකට දමලා යනකොට අනික කොටත් තේරෙනවා. හරි. හයවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මම මේ මීතිරිගල පිම්බීමට පැමිණි තෙවන අවස්ථාවයි. සක්මන් භාවනාව. পায় පොළවේ ගැටෙන විට සිතක් පහළ වුණත් ඒ සිත ඇතිවන මොහොතේම නැතිවන බව ප්‍රත්‍යක්ෂ විය. පරියංක භාවනාව. පෙර දිනේදී පරියංක භාවනාවේදී ශරීරයේ සිසිලස උණුසුම ආදී වශයෙන් ශරීරයේ ධාතුවල ක්‍රියාකාරීත්වය දැනුණු නමුත් අද දින භාවනාවේදී උණුසුම සිසිලස ආදී ධාතුවල ක්‍රියාකාරීත්වය දැනුණත් එය ඇතිවන මොහොතේම නැතිවන සිතක් පමණක් බවත් මේ සිතත් අවිද්‍යාව හා තණ්හාව නිසා චේතනා පහළ කිරීමෙන් හා එය මානසිකාර කිරීම නිසා හේතුඵල ධර්මයට අනුව එය සිදුවන බවත් මට ප්‍රත්‍යක්ෂ විය. තව දුරටත් භාවනා කිරීමේදී කිසිදු සිතුවිල්ලක් ඇති නොවි සිතේ ප්‍රබෝධමත් බව පමණක් ඇති බව දැනේ. භාවනාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබී විශාල පිරිසකට ධර්මාවබෝධය ලබා දීමට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. ඔව් මේකේ අර මුල් කොටස කියනකොට මට මේ එල්ලලා තියෙන චිත්‍රේ අපි ඇවිදිනකොට අපේ කකුල් දෙක වැඩ කරන හැටි රෝදෙක වගේ. ඒ මුළු රෝදෙන් බිම ගෑවිලා තියෙන කොච්චර පොඩ්ඩයිද කියලා බලාගන්න. අපි හිතුවත් පට්ටම් ගහපු කරත්තයක් තාරපාරක යනකොට බිම ගෑවිලා තියෙන ප්‍රදේශයේ මුළු රෙදේ පරිදියෙන් 100%ක්වත් නැහැ. එතෙන් තමයි බර ගන්න. ඒක යමින් තියෙන්නේ. මේක එනවා ඊගාවෙක එනවා. මේක එනවා. ඒ රෝදේ පට්ටම කරකරකේ විදියෙන්නේ. ඉතින් ඕක රෝද දෙකක් අතර සම්බර කරන තමයි අනිත් ඔක්කොම අර පොස් ගෙඩිය ඇක්සල් එක තියෙන්නේ. නමුත් මේ බිමට ගෑවෙන ප්‍රදේශය කොච්චර පොඩද ඒකෙන් තමයි සම්පූර්ණ කෘත්‍ය වෙන්නේ කොච්චර ඉක්මනින් පෙරලෙනවාද කියලා බලන්න. ඒ වගේ අපි ඇහෙම් රූප බලනකොට කන නාසය දිව මොනවාක්වත් වැඩ කරන්නේ ඒක විතරයි අපි දන්නේ. ඒකට මුළු ලෝකෙම අර හැප්පෙන ටික විතරයි අපි දන්නේ. සියල්ල දැනගන්නට ඕනකමකුත් නැහැ. හැබැයි සියල්ල දැනගන්න බැරි බව දන්නේ ලොකු ඥානයක්. අපි ඇවිදින කොච්චර පොඩ්ඩයිද කොපොයේ පයි වදින්නේ ඒ ටිකත් කොහොම ශීක්‍ර වෙනස් වෙනවා. හුස්ම ගන්නකොටත් ඒ වගේ. හිතනකොටත් ඒ වගේ. තත් දහනවල බොහෝම පොඩ්ඩක් කරන අපි ඕකෙන් තමයි කතන්දරේ ගොතාගෙන මම ජීවත් වෙනවා කියන්නේ. හොඳට බැලුවොත් අපේ සිය පූර්ණ හැකියාවෙන් දශම ස්ථානයක්වත් වැඩ කරන්නේ නැහැ. අවුරුදු 120ක් ජීවත් වුණත් මොලෙන් 102ක්වත් වැඩ අරන්නේ නැතිලු. මේක අර වැඩ ගන්න ටික විතරයි වැඩ අරගන්නේ අනිතික් කරන්නේ. ඒ බව දන්නවනම් මට මේ 100ක් වැඩ කරන්න හැකියාව තියෙද්දි මරණකම්ම වැඩ කරලා තියෙන්නේ අපි දන්න 102 විතරයි කියලා දන්නවනම් ඒකම ලොකු පෞරුෂත්වයක්. ඉතින් මේක මැරෙන්න ගොඩාක් කලින් දැනගත්තොත් ගොඩාක් ලාභයි. මම මෙතෙක් කල ජීවිතේ වැඩ aran තියෙන මගේ කයෙන් හෝ සරි ඔළුවෙන් දශම දෙකක් විතර ප්‍රදේශයක්. ඒකෙන් තමයි අපි මේ අරව දන්නවා මෙව දන්නවා ශිල්ප සාස්ත්‍ර දන්නවා නම් නම් බයිලා. මුළු එකම දැනගත්තොත්. බුදුජානනාංශයේ සරුවඥයි කියන්නේ උන්වහන්සේ මුළු එකම සාක්ෂාත් කරලා තියෙනවා. ඒ නිසා අපි දන්න ටික කොච්චර සීඝ්‍ර වෙනස් වෙනවද? ඒක සමස්තෙන් කොච්චර පොඩ්ඩද දන්නේ? ඒක අයිසෙක් නිව්ටන් කියන මනුස්සයා කිව්වලු මම හරියට වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ මම දන්නේ මේ වැල්ලේ තියෙන සිප්පි කඩු දෙක තුනක් විතරයි. ඉදිරියේ තියෙන මහා මුහුදත් පිටිපස්සෙන් තියෙන මහා පොළවත් මොනක්වත් මම දන්නේ නැහැ කියලා. සර්වචනාධිකවා දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත සියලු ලෝකයේ සියල්ලම දන්නවා කියලා. ඉතින් අපි අර දන්නේ නැති බව දන්නවනම් ලොකු දෙයක්. ඒතකොට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක හැබැයි මැරෙන්න කිට් වෙලා දැනගෙන වැඩක් නැහැ. මොනවත් කරගන්න බෑනේ. මේ දන්නවයි කියලා දන්නේ පොඩ්ඩයි. ඒක හොඳට විස්තරයතෝ බලන්න. අත්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග දාලා චීනක් කන්නාඩි දාලා බලන්න. එතකොට තේරෙනවා සීක්‍රෙම වෙනස් වෙන ප්‍රවාහය. ඇයි මේක මෙතෙක් කල නොදැක්කේ? බලපු නැති හින්දා කියලා බුරුම් භාෂාවෙන් කියනවා. එළුවේ නැත්තම් පේන්නේ එක දිගට කකුලක් තියෙනවා එක දිගට පොළොවක් තියෙනවා වැඩ යනවා කියන නමුත් බැලුවොත් පේනවා පොළොවක් ගෙවි ගෙවි තියෙන්නේ කකුලක් ගෙවි ගෙවි තියෙන්නේ එහෙන් බැලුවේ මොකටද දැක්කේ කොහොමද බලපු හින්දා අන්නේ බලන බැල්මට ලෑස්තියෙන්ට මේ වැඩමුළුව උදව් වෙනවා නම් අපේ දර්ශනයේ ලොකු වෙනසක් ඇති වෙනවා එතකොට අනිත්‍ය කියන එක වළක්වන්න බැරි දෙයක් එහෙම නැත්තම් නිට්ටියර තමයි පේන්නේ ඒ නිසා මේ නිට්ටිය ඉඳලා අනිත්‍යට යනවයි කියලා කියන්නේ Taman ඒ සංසිද්ධිය දිහා බලන බැල්මේ වෙනසක් විතරයි. ඉන් යහට දෙයක් නැහැ. ඒ නිසා එහෙම අප්‍රමාදීව සතියෙන් යුක්තව බැලීම සඳහා උනන්දු වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මේ ප්‍රකාශයක් ස්වාමින් වහන්සේ ගරුතර ලොකු ස්වාමින් වහන්ස මා මේ නිස්සරණ වන සෙනසුරට පළමු වතාවට පැමිණි අයෙක්මි. මා පරියංක භාවනාවේ හුස්ම රැල්ල ඊටාම සිසිල් ගතිය නැතුළු වන බව මාහට දැනුනි. පිටවන විට තරමක් රස්න ගතියක් දැනුනි. විනාඩි 10ක් 15ක් පමණ ගතවන විට හුස්ම රැල්ල කෙටිවන බව මාහට දැනුනි. මෙය භාවනා කාලය තුල පිටස්තර අරමුණු නොදැනු නොදැනුනේ මුලදී දන හිසේ වේදනාවක් තදින් දැනුනි. දැන් මේ වේදනාව තරමක් පහව ගොස් ඇත. කලක් සිට තිබුණු කොන්දේ කැකුම නොදැනී ඊයේ රාත්‍රිය පුරා සුවසේ නිින්දක් ලැබුණි. සක්මන් භාවනාවේදී ඔසවනවා තබනවා කියා සතියෙන් හිට පිට නොයා යෙදුණෙමි. යටිපතුලට පළමුව ගොරෝසු ගතියක් දැනුනි. පසුව යටිපතුලට පහසු බවක් දැනුනි. හොඳයි මේකදී ඒ කියන දේ එල්ලයක් තියෙනවා. ඒ නිසා අහන්න දෙයක් නැහැ. මේ මේක තමයි කරන්න තියෙන්නේ. මේක හිතන්න දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් 10 දිගට කෙරුවොත් මොන තරම් දැනුමක් ලැබෙයිද කියලා. ඉතින් මේ සියලු දැනුම පිළිබඳව හැම චිත්තක්ෂණෙම අපිට විවෘතයි. අපි මේ අතීත නාගතික කුණු කන්දල් හොයන්නේ නැත්තම්. අරයා මෙහා පිටිපස්සේ යන්නේ නැත්තම්. හිත පිට විසිරී යන්නේ නැත්තම් ওই තොරතුරු තියෙනවා. නිසා මේක ප්‍රශ්නයක් අහලා තිබුණ නැතත් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වගේ දෙයක් ආවොත් ඇඟලිඩ කරගන්න එපා, හිතලිඩ කරගන්න එපා, කාලසටහන කඩන්න නැතුව ඕකම යන්න අරින කියන එක තමයි ලොකු සංසීගේ උපදේශය. හම්බෙන කලාතුරකින් ඔක හම්බුනාට පස්සේ මේ එක එකනයි කුණු කන්දල් අහලා ඔළුව නරක කරගන්න එපා. කුණු කන්දල් කාලා බඩ නරක කරගන්නත් එපා. නිින්ද, නෑම, ආහාර වෙනස් කරන්න බෑපා. ඔය කාලසටහනම කරගෙන යන්න. එතකොට පුදුමාකාර වේගයකින් කස කැවෙනවා. ඒක සීළු දිනාටම ලාභයක්. අපි යනවා ඊගා ප්‍රශ්න. ඊයේ ධර්ම දේශනාවෙන් පැන නැගුණු කරුණක්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවට අනුව සීලබ්බත පරාමාශ ධර්ම කරුණු තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් කරුණා පෙරදරිව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි ධර්ම දේශනාවට මේක ඉතුරු කරමු. හම්බෙන හම්බෙන වෙලාවේ සීලබ්බත පරාමාශ කියන්නේ මේ වෘත රකින්න. බුදුනාචි ඉන්න කාලේ ගෝ වෘත අජ වෘත කියලා වෘත රකීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා දැන් සරුවච්චන් වහන්සේත් බුදු වෙන්නේ ඉස්සර සිද්ධාර්ථ තාපසෝ අවුරුදු 6ක් දුෂ්කර වත රැක්කා. මෝඩකම්. ඒකෙන් නිවන් දකින්න බෑ. එතන උගෝ දෙනේ Tamanගේ ශරීරයට වද දීම ලොකු දෙයක් විදිහට ඒකට කියනවා රූක්ෂ වෘත කියලා. ඒ රූක්ෂ වෘත රැකීම අනුන්ගේ ජනප්‍රියතාවය ලැබීමට කරන දේවල්. සත්‍ය අවබෝධ වෙන්න ඒක වෙන්නේ නැහැ. වට කියනවා සීල වෘත, සීලබ්බත. සීලයෙන් කෙරෙන්නේ බය නැති වෙන එක විතරයි. අපි ධර්ම සාකච්ඡාවට ඒක සම්බන්ධ කරගනිමු. ඔය මේ වෙලාවේ හැටියට කෙටි මතක් කිරීම. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ ලබා දීමට අවසර ලබා දෙනවද? හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් අවුරුදු 5ක වගේ කාලයක ඉඳලා භාවනා කරනවා. මුලින්ම මගේ මූල කර්මස්ථානයේ උනේ පිම්බීම හැකිලිම. ඒත් දැන් නම් හුඟක් වෙලාවට සක්මනේ සහ පරයන්කේදී වාඩි වුණ ගමන්ම අරමුණක් අහු වෙන්නේ නැහැ. හුඟක් දුරට අරමුණෙන් තොරව සතිය පිටවන එක තමයි දැන් හුඟක් වෙලාවට වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මම සක්මන ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මුලින් සක්මනට පටන් ගත්තට පස්සේ මුලින්ම සිතුවිලි ටිකක් එනවා. ඒත් ඒ වෙනකොට සතිය තියෙනවා හොඳට. සිතුවිලිත් එක්ක හිත රාග දේශ අරමුණු වලට යනවා කියලා දන්නවා. ඒත් සිත කලබල වෙන්නේ නැතුව එහෙමම ඉන්නවා. ඊපස්සේ ටික වෙලාවකින් හිතම තේරුම් අරගෙන හපව් තැම්පත් වෙන්න ගන්නවා. ඒකත් එක්කම සක්මන ඉබේ සිද්ධ වෙනවා. ඒකත් එක්ක හොඳට සතිය පවතිනවා. සමාධිමත් බවක් ටිකෙන් ටික ඇති වෙනවා. ඒකම සියල්ල ඉබේ සිද්ධ වෙනවා කියන එක හොඳට ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්සේ. සිතුවිලි එනවා යනවා වරින් වර ඒකක්වත් මගේ නෙවෙයි වගේ එතන කෙනෙක් නැහැ කියන එක ප්‍රකට වෙනවා. සිතුවිලි ඇවිල්ලා යනවා හේතුඵල ධර්මයක් වගේ කියන අවබෝධය එතනදී එනවා. ඒත් එක්කම හිතේ ලොකු උපේක්ෂාවක් වගේ හැඟීමක් එනවා. ඒකම කිසිම දෙයක් ගාණක් නැහැ වගේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට හිත ගිහිල්ලා අසතිමත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒත් ඒ වෙලේට හිත ඒක දිහා බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ එතනින් උදව ගන්නත් අර අවශ්‍යතාවයක් නැහැ වගේ නිකන් ගාණක් නැහැ. ප්‍රශ්නයක් නැහැ වගේ සිතේ දෙස බලාගෙන ඉන්නවා. උපේක්ෂාවක් වගේ හැඟීමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ සක්මන ගොඩක් ප්‍රිය කරනවා. පැය එකමාරක් විතර වගේ සක්මන් කරනවා. ඊපස්සේ හුඟක් වෙලාට හිත හොඳටම උපේක්ෂාවට වගේපත් වෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා සාමාන්‍ය පරයන්කට වාඩි වෙනවා. පරංකය පටන් ගන්න මුලින්ම ස්වාමිනාංශ සිතුවිලි කීපයක් එනවා රාගදේශ වගේ මොහ වගේ සිතුවිලි සිත ඒවට යනවා ඒත් හිත පැත් මම පැත්තකටලා බලාගෙන ඉන්නවා ඒක මුදව ගන්න අවශ්‍යතාවයක් නැහැ වගේ හැබැයි දැනුවත් භාවයේ තියෙනවා සිත දැන් තියෙන රාග අරමුණකද දේශ අරමුණකද කියලා. එහෙම ටික වෙලාවක් ඉන්නකොට හිත ඉබේම හපව් එනවා. ඇවිල්ලා හිත හැමම සතිමත් වෙලා මේ හිත නිකන් මිදෙන්න වගේ නිකන් සැහැල්ලු වීමකටපත් වෙනවා. ඒකම ස්වාමීන් වහන්සේ කයත් ක්‍රමයෙන් අර කිරිහට්ටියක් මිදෙනවා වගේ කයත් මිදෙන්න ගන්නවා සැහැල්ලු වෙලා යනවා. අන්තිමට ජීවත් වෙනවා කියන සංඥාව තියෙනවා ස්වාමීන් වහන්සේ. කය තියෙනවා කියන සංඥාව තියෙනවා. ඒත් කයේ සමලට අරමුණුත් තියෙනවා. හිතේ මුකුත් අල්ලන්නේ නැහැ. හිත ඒකම ස්වාමීන් වහන්සේ හිමින් හිමින් හිත තැම්පත් වෙලා නිකන් හිස් බවක් වගේ ඇති වෙනවා. ඒකම වරින් වර සිතුවිලි ඇවිල්ලා යනවා. සිත මේ ඇවිල්ලා යන එක දකිනවා. ඒත් පැත්තකටලා ඉන්නවා සමනාසර සිතුවිලි ආවත් කමක් නැහැ. මොනවද කියලා බලන්න තරම් මොනවද දෙන සිතුවිලි රාගදේශ මොහ සිතුවිල්ද බලන්න තරම්වත් අර හිතට අවශ්‍යතාවයක් නැහැ නිකන් අප්‍රිය වෙලා වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒත් මොනවද දෙයක් වෙනවා කියන දැනුවත්භාවයේ තියෙනවා ස්වාමිනාංශ. ඒකත් එක්කම එකපාරටම ගැස්සিলা හිස් තැනකට වගේ වැටෙනවා. හොඳ එතන හොඳ විවේක ස්ථානයක්, හරිම සංසුන් බවක් තියෙනවා. ඊස්සේ මම මේ ස්ථානේ ටික වෙලාවක් ඉන්නකොට ස්වාමිනාංශ ඒක බොඳ වේගෙන යනවා වගේ නිකන් හිස් භාවය පිළිබඳ තියෙන දැනුවත්භාවය අඩු වේගෙන යනවා. එහෙම ගිහිල්ලා ස්වාමිනාංශ සිතුවිල්ලක් එනවා. හැබැයි සිතුවිල්ල එනවා මම දන්නේ නැහැ ස්වාමිනාංශ. හැබැයි සිතුවිල්ල ගෙවෙන තැනදී දැඩි සතියක් ඇවිල්ලා ගැස්සිලා වගේ සිතුවිල්ල ගෙවිලා යනවා. ඒකම ආයේ හිස්භාවයකට වැටෙනවා. පස්සේ ඔහොම හිස්භාවය තුල ඉන්නකොට වරින් වර සිතුවිලි එනවා. ආයේ හිස්භාවයට මාරු වෙනවා. මෙහෙම යනකොට ස්වාමිනාංශ හිස්භාවය තුල ඉන්නකොට ආයෙත් බඳ වේගෙන ගිහිල්ලා නොදන්න තැනකට යනවා. ඒත් එතකොට කය පවතිනවා කියනවත් මම මොකුත් දන්නේ නැහැ. එතෙන්ට පිවිසෙනවා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒත් ටික වෙලාවක් ගියට පස්සේ ගැස්සිලා අවදි වීමක් වගේ වෙනවා. එහෙම නැත්නම් සිතවිල්ලක් ඇවිල්ලා එන බව දන්නේ ගෙවිලා යන තැනදී ගැස්සිලා වගේ ආය අවදියක් එනවා. එතකොට මම දන්නවා ආයේ ජීවත් වෙනවා කියන සංඥාව එනවා. එතකොට මම දන්නවා ඊට කලින් මම හිටියේ නොදන්න තැනක කියලා. ස්වාමීන් වහන්සේ දැන් පැයක පරයන්කයක් ගත්තොත් සිතුවිලි අය හිස් තැනක් ඒකම නොදන්න තැනක්. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ පරයන්කේ වැඩි හරියක් නොදන්න තැනක තමයි ඉන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පරයන්කේ නැගිටට පස්සේ නිකන් හිත අලුත්ම සිතක්. කියන්නේ මැරිලා ඉපදුනා වගේ හරිම ප්‍රාණවත් ගතියක් තියෙනවා. ඒකම හිත නිකන් කිසිම දෙයක් ගණන් ගන්න ඕන දෙයක් වුණා වගේ නිකන් අර අටලෝ දහමෙන් කම්පාඩ වෙනවා වගේ ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට මෙතනදී ස්වාමීන් වහන්සේ තියෙන ගැටලුව එකක් ඉස්සර මම හොඳට සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙනවා කියන එක දැක්කා. ඒත් මට දැන් තියෙන ප්‍රශ්නේ දැන් මම දකින්නේ අර තදට සිතුවිල්ල ගෙවෙන තැනදී සතියක් ඇවිල්ලා ගැස්සිලා සිතුවිල්ල ගෙවෙනවා දන්නවා. හැබැයි සිතුවිල්ල එනවත් මුලැමැද කියන කොටස මට අහුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මට එතනදී ස්වාමීන් වහන්සේ ගැටලුවක් තියෙනවා මෙතන සතියේ අඩුවක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසාද මේක මට අහුවෙන්නේ නැත්තේ කියන එක. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට තව ගැටලුවක් තියෙනවා. හුඟක් වෙලාවට මම දැන් නොදන්න තැනකට යනවා. ඒත් ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේ අරමුණ වෙන්න ඕනේ. කෙලෙස් දෙක දෙක ප්‍රහාණය කිරීම හරි අවබෝධයක් හරි ලබා ගැනීම කියන එක නම් කියලා මම හිතන්නේ. ඒක සක්මන තුල මට ඒදෙත් වෙනවා. ඒත් පරයන්කේදී මට හිත නොදන්න තැනක ඉඳීම තුල මේ දේ වෙනවද කියන සැකයක් ස්වාමීන් වහන්සේ තියෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් විස්තර කතාව වෙලාව ගන්න වැඩි එකම දේ ඕන තරම් කතා කරගෙන ඉඳී. ඕක කාන්තා ගතියක් කියලා මම හිතනවා. ඒ නිසා මම පුද්ගලිකව කිසි කෙනෙක් හම්බෙන්න කැමති නැහැ. මොකද එකම කියනවා. කොලයක ලියන්න ඔච්චර කියවන්න බෑ. ලිව්වනම් ඔච්චර කියවන්න බෑ. එකමනේ කියන්නේ. නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. තභාවට වැරදිත් නෑ. හොඳයි. හැබැයි ඒ වච වාග් බහුල්‍යයක් තියෙනවා. ඒ නිසා එක වාක්‍යයකින් උත්තර දෙනවා නම් හිත කරදර ගන්න නැතුව ඒක තේරුම් ගන්න තියෙනවා. ගාණක් නැහැ මං හිත කරදර ගන්න. දැන් ওই දිනකට හිත කරදර ගන්න එපා. හිත කරදර ගත්තොත් තමයි අපිට කරදරේ ඉන්නේ. අපි කියන්නේ අහක අහක නැහැ රෙද්දාත් දා ගන්නවා කියේ. ඉතින් මුල් ටිකේ ලස්සන ටික විස්තර කර මං කරන්න නැතුව ඉන්න කියලා දැනටත් තියෙනවා. හිතවිලි වලට නැත්තන්ට යනවා තියෙන තැනට එනවා. මේ මොකද්ද මං කරන්නේ? ඕකත් ගණන් ගන්න එපා. අවදියෙන් බලන්න ඉන්න ඕක දිහා. හිත කරදර ගන්න එපා ස්වාමිනේ. එච්චරයි. භාවනා කියන්නේ එච්චරමයි. ඒ ඔක්කොමලා මේ තියෙන කරදර වලට උපන සාතික ලියාගෙන විස්තර දියාගෙන ඒකට පණ දෙන්න හදන. ඉතින් කරදර තොග පිටින් එනවා. එකක්වත් දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැහැ, ගණන් ගත්තෙත් නැහැ, මොලෙත් නැහැ, කල්පනාවකුත් නැහැ කියලා යන්න ඇරියොත් එකක්වත් අපිට කරදර කරන්නේ නැහැ. ඒක ලොකු පාඩමක්. මොකද අපිට අම්බල තාත්තලා හම්බ කරලා තියෙන කිව්සලා තියෙන ඔක්කොම එකතු කරන්න කියලානේ. දැකපුවා සටහන් කරගන්නේ, ආපුවා සටහන් කරගන්නේ. ඉතින් ගොඩාක් අරගෙන මැරෙන්නේ. ඔය එකක්වත් වටිනාකමක් ඇති එක් නැහැ කියලා බුදුහාමුදුරෝ කාලකාරාම සූත්‍රයේ දේශනා කරනවා. තිට්ඨා දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති අදිට්ඨම් මඤ්ඤති දිට්ඨං මඤ්ඤති කියලා ඔය එකක්වත් ගන්න දෙයක් නැහැ. ගණන් ගන්න එපා. ඉතින් ඒක බැරි නිසා සංතරේ ඉන්නවා. නිසා ඔය දැන්න තියෙන ප්‍රශ්න දෙකටත් තියෙන එකක්වත් ගණන් ගත යුතු දෙවන්නේ අමාරුවරේ ගෙවම් කරලා ඉවරයි. ඕකත් ওই විදිහටම ගාලල්ලා කියලා මං කියන්නේ. ස්වාමිනාසාර එදිනදා ජීවිතයේ සතිය නෑ නෑ ඔය හොඳට ඕම ඇති. තව කියන්න ගත්තොත් දැන් ඉතුරු පිනක් 10ක් යනවා. ඒ නිසා ලියන්න. ලියපුවාම තමයි වග වෙනවනේ ලියුපෙකට. නැත්තම් දුන්නොත් මයික් එකේ කාරි කෙල්ලෙකුට ආදරේ හරි ඉවරයි. <laughs> ගලවන්නම. ස්වාමිනාන්ස අනිත් ප්‍රකාශය මෑණියන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමින්වහන්සේ. ඔබ වහන්සේගේ වැඩසටහන වැඩමුළු මම 18කට සහභාගී වෙලා තිනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම 2016 වගේ අවුරුද්දේ තමයි මම ඔබ වහන්සේගේ අවවාද අනුශාසන පරිදි කායගත සතිය වඩලා ප්‍රතිඵල ලබා ගත්තේ. මුලදී හිත පිට ගියත් සිත ඒකාග්‍රතාවෙන් කායගත සතිය වඩලා කායේ ඇති වේදනාවල් සියලුම දේ සෑහෙන කාලයක් බලමින් ඒවා ඇතිවීම නැතිවීම සම්පූර්ණ දැකලා මේ කය සම්පූර්ණ විනාශ වෙලා යනවා දැක්කා. ඔබ වහන්සේට කලින් මේ සියලුම මම දැනුම් දීම් කරලා තිබුණා. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් කොහොම හරි පරියන්ක ඉන්නම බෑ. චිත්ත ඒකාග්‍රතාවයක් චිත්ත සිත සමාධි වුණත් කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. විශාල නිින්දක් ගිහිල්ලා මම වැටිලා හොස්පිටල් එකේ පවා ඉන්න සිද්ධ වුණා. මැවුම් 23ක් ගහන්න සිද්ධ වුණා. නලලට තාත් හදන ඉන්දක් එනවා. මම ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒ කය ගැන දැකපු නිසාද ආය අවශ්‍ය නැති නිසාද ඒක නැවතත් බැලි බැලිය නොබැලිය යුත්තේ කියන එකත් ඒ වගේම ස්වාමින් වහන්සේ මට වෙන කල යුතු දෙයක් තියනවද එහෙම නැත්නම් වෙන පරියන්ක ඉන්නකොට කොහොමද නැවතත් කරගන්න කියන එක මට කොහොමත් ආනාපාන සතිය කරගෙන යන්න බෑ. ඒකෙන් පසුව කොහොම හරි ඒ තද නින්දම තමයි එන්නේ ස්වාමීන් වහන්සේ. ඒකයි ආපු ප්‍රශ්නේ. ඒ වගේම සක්මනේදී කලින් බාධා තිබුණත් සියලු වේදනාවල් ඇවිල්ලා ඒවා නැතිවිලා නැති ගොස් දැන් හරියට ස්පංච් එකක් උඩ ඇවිදිනවා වගේ තමයි දැනෙන්නේ. ඊටාම මම මේ භාවනාවල් කරන්න ඊටාම උනන්දුවෙන් කැමැත්තෙන්. ඉතින් ඒ නිසා ඒවා මට ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම අද සම්පූර්ණම අර දකුණු මාපට ඇඟිල්ල අයිස් බවට පත් වෙලා වගේ තිබුණා තුඩ. ඉතින් ඒ වගේම තමයි දවසම තිබුණේ. ඉතින් ඒක එතනින් නැගිට්ටාම ඒක දැනෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ පරියන්කේදී කොහොමද ඉන්න ඕනේ කියන එක. මොකද්ද කළ යුත්තේ කියන එක. පරියන්කේ ඉන්නකොට Taman ඇවිදිනව නෙවෙයි කියන එක දන්නවද? එහෙමයි. මොකෙන්ද දන්නේ? ඉඳගෙන ඉන්න බව දන්නවා. හුස්ම රැල්ල උඩට යන එක උඩට පහළට යන එක ගැන බලමින් තමයි දැන් මම ටිකක් වෙලා. ඒක නිසා ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා දන්න ඔච්චරයි සතිය කියන්නේ. ඊට අන්ති ඔක්කොම අතිරේක ලාභ. නිසා භාවනා ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එතන මම ඇවිදින්නේ මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චර තමයි තියෙන්නේ. අන්න ඒක මුලින් මුලින් ගොඩක් මෙනෙහි කරමින් නැගා හිටුවපින් කරන්න බහුවනට කීබේ වෙනවා. ආන්නේ වර්තමානයේ එළඹ සිටින වෙලාවට ඉස්සල වගේ ප්‍රයත්න කරන්න නැතුව ඉන්න යනකොට ගොඩක් වෙලාට නිදිමත එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ නිදිමත එනවා කියලා කියන්නේ ලැබිච්ච විවේකී බුද්ධිය දෙන්නේ අපිට අපි අයින් කළා දාන්න. අනිත් දවසේ යන්න ඕනේ ඒ බව දන්නවා ඉඳගෙන ඉන්න බව ඒකට ලොකු අප්‍රමාදයකින් ලොකු එළඹ සිටි සිහියකින් ඒ ලැබිච්ච විවේකය ඒ ලැබිච්ච හුදේකලාව ඒ ලැබිච්ච පිරිච්ච ගතිය බුද්ධ විදින එකයි තියෙන්නේ. ඒකට අවදි වීම තමයි කරන්න ඕනේ. ඉස්සර වගේ උපේලා දඟලලා ගත්තොත් අවදි වීම ඉබේම ඇති වෙනවා. මොකද ක්‍රියාශක්තිය කියන්නේ ගන්නේ. පහුවෙනට පහුවෙනට ඒක ඉබේ වෙනවා. ඉබේ වුණාට ඒකට අවදි වීම පිණිස සූදානම් ශරීරයක් අවශ්‍යයි. ඒ නිසා ආරම්භයේදී තමයි ලෑස්තිලා ඉන්නවා. ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා කියන්නේ. අන්නේ සූදානම් ශරීරය තමයි දැන් දිගට පවත්වා ගන්න තියෙන එක පරියන්කයට සීමා කරන්න එපා. දවස පුරාම තියාගෙන ඉන්න preparedness ස්කවුටින් වල උගන්වන ඉස්සල්ලාම be prepared ඒක අපේ ලොකු සංශය දාපු වචන තමයි සූදානම් ශරීරය අරමුණක් එනවනම් සූදානම් ශරීරය අරමුණක් නැහැනේ සූදානම් ශරීරය නින්දක් එනවනම් සූදානම් ශරීරය ඕන දෙයකට සූදානම් ශරීරය දාපුවම ඒක එකම වචනේ මුළු ත්‍රිපිටකයේම එකතු වෙච්ච දේ තමයි අප්‍රමාදී දැන් පරියන්කයට ගිහිල්ලා පරියන්කේ පෙන්නන අඳුරු අවස්ථා එළිය අවස්ථා දැනෙන අවස්ථා නොදැන සියල්ලටම සූදානම් වෙලා යන එක තමයි කරන්න තියෙන්නේ. ඒක රහත් උනත් කරන්න වෙනවා. රහත් වෙනකන් නෙවෙයි රහත් උනත් කරන්න වෙනවා. ඒක රහතන් වහන්සේට හම්බෙච්ච දායාදයක් අවදි බාවේ වැඩි. ඒ නිසා අපි රහතන් වහන්සේට සුත බුද්ධ කියන නම දෙනවා. ප්‍රබුද්ධයි. මොනම හේතුවක් නිසාවත් එන අත්දැකීමෙන් හිත මෑත් කරගන්න බෑ. එළඹිලාමයි වාසය කරන්න. ඉතින් ඒක දැන් මධිකමයි නිසා ඔය ප්‍රශ්න නගන්නේ. ඒක ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අද දින ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. මොකද විනාඩි 5ක් තියෙනවා කාට හරි වෙන සභාවට ඉදිරිපත් කරන්න මෙතෙක් කියපු දේවල් වල පිරිසුදුකමක් නැතිකම නිසා හෝ විස්තර ලබා ගන්න ඕන විනාඩි 5ක කාලයක් තියෙනවා. එහෙම විශේෂයෙන් අත උස්සන කෙනෙක් නැත්නම් අපි ඒක ඒ සක්මන් භාවනාවට එකතුවක් කරනවා. අපි තුන වෙනකන් සක්මන් භාවනා කරනවා තුනට රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා. නිසද්ද භාවයෙන් කියන්නේ අපි සක්මන්ට කැමති කියන එකයි සීල දනාඩම තෙරුවන් සරණයි අපේ ප්‍රශ්න විචාරිත වැඩපිළිවෙල නිමාමිතින් සටහන් කරනවා තෙරුවන් සරණයි.